විශේෂ මොනරි දැනගන්න දෙයක් තියෙනවා නම් පොඩි වෙලාවක් දෙන්න පුළුවන් ඒකට. මිනිස්සු ගෙදර ගිහිල්ලා නිකන් ගලන් පොලේ ගන්නෑ. ගෙදර ගිහිල්ලා ඒ ගෙදර ගිය වෙලේ ඉඳලා නිකන් බනින්නේ නෑ. එහෙනම් වැඩ පොලේ මොනරි වෙන ප්‍රශ්නයක් තියෙනවා යාට. වෙන මොනරි ගැටලුවක් තියෙනවා. ඒ නිසා තමයි මේ කට්ටිය පෙන්වන්න බැරි. එහෙනම් අපේ භාවනා වඩන කම භාවනා යෝගින්ට ගොඩක් දුරට ඒ වගේ ප්‍රශ්න නැහැ. අර එක්කෙනෙකුට පෙම් බැඳිච්ච නිසා අර මේ ඉන්න කෙනා පන්න ගන්න එලව ගන්න හදන වගේම පුදුජන ප්‍රශ්න නැහැනේ. අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද මේ භාවනාව වඩන්න කලින්ම අපි සහතිකය හදනවා. පළවෙනියට සයිකලයක් හම්බෙනවා. දෙවෙනි කාණාට මේ ෆ්‍රිජ් එකක් හම්බෙනවා. තුන්වෙනි එකනට මේ FM රේඩියෝ එකක් හම්බෙනවා. තු තෑගි 3යි. මේ මේ මේ තරංගයේ දින්නොත් තෑගි 3ක් දෙනවා. මේ 1 2 3 විතරයි තෝරන්නේ. 100ක් දීවත් 3යි දෙන්නේ. එතකොට අපි මේ භාවනාව පටන් ගන්න කලින්ම මේ භාවනාව තුළින් ලැබිය යුත්තේ මෙන්න මේ වගේ එකක් කියලා අපි කෙලින්ම අර ඒ ජයග්‍රහණයයි දිනුමයි ඒකට අදාළ තෑග්ගයි තීරණය කරනවා. ඒක ලැබෙන්නේ නැහැ. හැබැයි ඇත්තට මේක ලැබිලා ඒක ලැබුණයි කියලා අපට හඳුනා ගන්න බෑ. කෙනෙක් කමටහන් ගන්න ගියාලු සෙන් බුදුවරයෙක් ළඟ. සෙන් බුදුවරයා මේ එයා දිහා බලලා hina වෙනවලු. මට තරහා. කල්පනා මොනවද කොයි වෙලෙත් මට සමච්චල් කරනවනේ. මාර ප්‍රශ්නේ. මේ කමන්නේ ඉතින් මොනවා කරන්න මේ මනුස්සයාගේ අඩුපාඩු ඉතින් මම මෝඩෙක් වගේ මෙයා ළඟ ආවනේ කමටහන් ගන්න කියලා ඉතින් මෙයාත් කරබානේ මොනවාරි වැඩක් කරනකොට hina වෙනවලු. ඊළම්පස දෙනකොට hina වෙනවලු. එතකොට මම තරාලු. නමුත් ප්‍රශ්නේ කල්පනා කළා මේ මනුස්සයා මොනාරි මේ මානසික ලෙඩකුත් ඇති. මිනිස්සු මෙයා ගොඩාක් දියුණු වෙච්ච කෙනෙක් කියලා කිව්වට මොනාරි තැනක වැරදිලා තියෙනවා. කමටන් භාවන ඕනෝ රොඩා කරලා වරද්දක නැති කියලා එහෙම ටිකක් හිතා දාන හිටියලු. පස්සේ මේක ඔරොත්තු දෙන්නෙම නැහැ. ඊට පස්සේ ගිහලා කිව්වලු ස්වාමිනී මම යන්න තියෙන කියලා. අයියෙන් ඉනා වුණාලු. දැන් බලන මේ මනුස්සයා දැන් යනවා කියනකට දුක් වෙන්න එපා. වැඩ කරන්න ඉතප එක මනුස්සයා. ඉතින් ඒ මනුස්සයාත් යනවා. ඉතින් ඒකටත් මේ මනුස්සයා hina වෙනවනේ. ආයි මේ පැත්ත පළාතේ යනකොට අප්පුඩි ගගා hina වෙනවලු. සමහර තේනවල මේක අහන්න ඕනේ. ඇයි ස්වාමිනී එහෙම hina වෙන්නේ? ඒකට හේතුව මොකද්ද? කිව්වලු උඹට බැන්නොත් උඹට කොච්චර දරා ගන්න පුළුවන්ද කියන එක මට දැනගන්න ඕන. හැබැයි බැරි වෙලාව උඹට දරා ගන්න බෑ. උඹ මට ගායිනේ. ඒ නිසා ඉනාව දරා ගන්න පුළුවන්ද කියලා මේ චෙක් කරනවා මම. ඉනාවත් උඹට දරා ගන්න බැරි නම් කොහමද මම උඹට කමටන් වශයෙන් බැන්නා අද මං ජීවතුන් අතර නැහැ. හොඳ වෙලාවට ඉනාවෙන් මම මේක පරිසරණය පටන් ගත්තේ. බැනලා නින්දා කළා අපාස කළා මම පටන් ගත්තා නම් අද සමහරට මගේ අතප්පයකුත් නැතුව ඇති. උඹ අනිවාර්යෙන් මට රෑ මොනාරේ අනතුරක් කරයි. හැබැයි මම මේක hina වෙලා පටන් ගත්තේ ඉඳා උඹ රවලා යන්න හදන බොහොම හොඳයි උඹ කමටන්ට සුදුසු නැහැ කියලා. එතකොට තමයි මේ මිනිස්යාට තේරුනේ මේ අපි මේ ලෝකයේ මිනිස් අව탁සීරු කළාට මේ හැමතැනම මේ අපට වඩා දැනුවත් මිනිස් ඉන්නවා. ගුරුවරයා මේ කමඨාණක් නොදුන්නට ඒ දීලා තින්නේ කමඨාණ තමයි. මම කමඨාණක් බලාපොරොත්තුෙන් මාස 8ක් හිටියා. මේ වෙනකොටත් කමඨාණ ලැබිලානේ. ඉනාවට ඔරොත්තු දෙන්නේ නැති මට දුක ඔරොත්තු දෙන්නේ කොහමද? අපාසය ඔරොත්තු දෙන්නේ කොහමද? පොළු පාරවල් ඔරොත්තු දෙන්නේ කොහමද? නින්දාව ඉනාව ඔරොත්තු දෙන්නේ සිනාව කියලා කියන්නේ සාමාන්‍ය ලෝකේ සුන්දර දෙයක්. බුදුවරු සිනා පාලා තිනවා. හැබැයි සිනාව වරොත් දෙන්නේ නැති මිනිසයාට අපාසයක් විවේචනය කළා නම් මොන වගේ තැනකට ගිහිල්ලා කෙරවල වෙයිද? කමඨාන මේ වෙනකොටත් ලැබිලා. ඒකේ හොඳ ආදර්ශයක් තියෙනවා. සමහර භාවනා යෝගින් කමඨාන් වඩනකොට ඒ කමඨාන ප්‍රතිඵල ලැබිලා අර අර අර ගී පින්වතාට කමඨාන ලැබුණා වාගේ. එයා දන්නේ නැහැ. එයා ඊටානිට කමටාන දැන් දෙයි දැන් දෙයි කියලා මාසට කමටාන නැහැ. අන්තිම දවසේ තියෙන්නේ මෙච්චර කාලේ දීලා තින්නේ කමටාන් කියලා. සිනාවට ඔරොත්තු දුන්නොත් නින්දාව අපහාසයට ඔරොත්තු දෙන ටිකත් අදනවා යා. නින්දා ප්‍රශංසා දෙකටම මේ ඔරොත්තු දෙනවා කියලා කියන අටලෝ දාමින් යා නිදාස්. එනම් මේ හාරි එකක් දීලා තින්නේ. එයාට ඒක තේරිලා නැහැ. එනයි භාවනා යෝගියා දැන් හිතන මට ටිකක් නිවීමක් ඕනේ. හරි කලබලයි මේ ටික සංවර භාවයක් ඕනේ කියලා ඉන්න. මොකවත් නැහනේ මහර වැඩේ. කිසිම දෙයක් දැනෙන්නෙත් නැහැ, තේරෙන්නෙත් නැහැ. එතනින් එයාට යන්නෙත් නැහැ භාවනාව. දැන් එයා ඉල්ලුවේ මොනවද නිවි? ඒකනේ හම්බෙලා තියෙන්නේ. එතනින් එයාට යනවනේ ඒක නිවිලා නැහනේ. ඒතර ඉල්ලුවේ මොනවද? ඒක හම්බෙලා තියෙනවා. හැබැයි එයා දන්නේ නැහැ. හේතුව එයා ඊතර නිවීම කියලා කියන්නේ මේ ලෝකේ හැමදේම තේරෙන හැමදේම පේන මිනිස්සු දිහා බලනකොට මේ මට්ටම් ගණනාවකින් ප්‍රඥාව පාළ වෙන චතුරාර්ය සත්‍ය හැමතැනින්ම කියන්න ඒක නිවීමක් නෙමෙයිනේ. එහෙනම් එයා නිවීම කියන එක වැරදි මතයක ඉන්නවා. භාවනාවේ ප්‍රතිඵලය මෙය විය යුතුයි. මෙය විය හැකියි කියන මේ පූර්ව නිගමනයක ඉන්නවා. මට ඕනෝනේ මේ තව එකක් දැනගන්න තුන්වෙනි ප්‍රශ්න මට කියන්න බැතුණා. මේ මේක හරිද කියලා දැනගන්න ඕනේ මකට අර මේ මම යන හැටි හරියද කියලා දැනගන්න. ඒ ප්‍රශ්නය තුළ ප්‍රශ්න හයක් තියෙනවා. ඒ ප්‍රශ්න හයටම පිළිතුරු දෙන්න තමයි මම මේ වෙසෙන්නේ. ඔබ වහන්සේ තුනයි දන්නේ තව තුනකුත් තියෙනවා. ඒක ඉදිරියට එනවා. ඒකටත් එක්ක තමයි උත්තර දෙන්න හදන්නේ. එතකොට භාවනා යෝගියා මේ කල්පනා කරනවා. භාවනාවට එනකොට මම මෙන්න මේක තමයි මට ලැබෙන්න ඕනේ. ඒක හම්බ වුණා. ඒ නිසා එයා හිතනවා මේ මේක හරියන්නේ මේක වැඩෙන්නේ දැනටමත් වැඩිලා. භාවනාවෙන් ලැබිය යුතු ප්‍රතිඵලය දැනටමත් ලැබිලා. හැබැයි ඊතාලින් අරක ප්‍රතිඵලය කියලා. ඒක ලැබෙන්නේ නැයි. ඒකතුව ඒක ලැබිලා තියෙන්නේ ඒ වඩපු කෙනාට සාපේක්ෂව. එක එකනාගේ ප්‍රඥා මට්ටම් වෙනස්, පාරමී වෙනස්. ඒතකොට එයාට ඒක ලැබුණා. හැබැයි මෙයාට මේක ලැබෙන්නේ ප්‍රතිඵලෙ. සමහර අය කියනවා මේ භාවනා කරගෙන යනකොට සිත එහෙම නැවතුණා. මම හිතන්න හදනවා හදනවා මොකවත් හිතෙන්නේ සමාධියද කියලා. ඒතර ගුරුවරයා කියනවා ඒක එක්තරා සමාධියක්. එක්තරා කිව්වේ. ඇයි සිතන්න ඔය වෑයම් කරනවායි කියලා කියන එක සිතන්නේ නැද්ද? ඒතකොට හේක හිතුණායි කියලා හවුමුන්නේ නැහනේ. නේ එතකොට හිත ඔව් මට මොකවත් හිතෙන්නේ නැහැ කියලා හිතෙනවා කියන්නේ ඒ කියන්නේ තාම සිතට සිතෙනවා. ඒක තේරුම් ගන්න පඤ්ඤාව නැහැ. ඒ නිසා හිතාන ඉන්නවා සිතවිලි මොකවත් නැහැ කියලා. සිතවිලි මොකවත් නැහැ කියන එක දැනගත්තයි කියලා කියන්නේ සිතවිල්ලක් තමයි. කියන තාම සිතවිලි පවතිනවා. ඒ කියන්නේ යට අවබෝධය ඇවිල්ලා නැහැ. තවත් කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීනි මම භාවනා කරනකොට මේ මොකවත් දන්නේ නැතුව ගියා. දැනෙන්නේ නැතුව ගියා. දැනෙන්නේ නැතුව ගියාම කොහමද? ඒකේ කියන්න බැරි තරම් සන්තෝෂයක්. ඒක දැනෙන්නේ කොහමද? ආ එහෙනම් මොනවා එකක් දැනিলা තියෙනවා. ඔව් දැනিলা තියෙනවා. ඒ කියන්නේ සිත සමාධිට කියලා නැහැ. ගොඩාක් නිවිච්ච තැනකට ගියා. ඒ සුවය නිවුණයි කියලා එයා එකක් අදාගෙන. ඇයි? එයා තාම මේක හරියටම ප්‍රත්‍යක්ෂ කරපො නැති නිසා. මේ අවබෝධය කලින් ලැබිලා නැති නිසා. මේක මොන වගේ අවබෝධයක්ද කියලා කලින් කිසිම මතකයක්, තැම්පතුවක්, අත්දැකීමක් නැති නිසා. ඒ වගේ එකකට ටංගලව් වෙනවා. මේ වගේ ප්‍රශ්න සාමාන්‍ය භාවනා යෝගින්ට එනවා. එහෙම එනකොට භාවනා යෝගියා දැනගන්න ඕනේ මේ සමාධිය කියලා කියන්නේ ලෝකෙන් අයිමි වෙච්ච ස්වභාවයක්. ලෝකය නැහැ. ඒතර ලෝකයේ කිසිම සම්බන්ධයක් තියෙන්න පුළුවන්ද? කර්ම පරිසම් දෙන්නේ නැහැ කියලා කියන්නේ යා කවුද? පිටසක්වල ජීවියෙක්. මේ ලෝකයේ තියෙන නාම රූප වලින් සතර මහා භූතයාගෙන් එයාට කර්මය පරිසම් දෙන්නේ නැහැ. ප්‍රශ්නේ පරිසම් දෙන්නේ නැහැ. සීතල පරිසම් දෙන්නේ නැහැ. වේදනාව පරිසම් දෙන්නේ නැහැ. සතුටක් පරිසම් දෙන්නේ නැහැ. නිවීමක් යට පරිසම් දෙන්නේ නැහැ. ඇයි? නිර්වාණය එයාට කියලා දෙන්න. එයාට ඇහෙන්නේ දැනෙන්නේ සිතවිලි නැහැ. එතකොට මේ ලෝකෙ මොකවත් එයාට ගනුදෙනු කරන්නේ නැත්තම් එයා නැවතිච්ච කෙනෙක් නම් ලෝකෙන් එයාට කිසිම ගනුදෙනුවක් නැත්තම් එයා මේ ලෝකෙට අයිති කෙනෙක් නෙමෙයි. එතකොට එයාට මොකවත් දැනීමක් තියෙන්න බෑ. මේ වගේ නිවිච්ච ස්වභාවයකට තමන්ව තමන්ම අමතක කරපු ස්වභාවයකට මේ ලෝකයෙන් අයිමි වෙච්ච ස්වභාවයකට තමන් ගිය දවසක තමයි තමන්ට තේරෙන්නේ මේක තමයි ඒ කියන කාරණාව කියලා. එහෙම නැතුව ඈරිලා ඉන්නකොට යා කියන සමාධිය කියන්නේ මෙන්න මේ. ඈරිලා ඉන්නකොට යා සමාධිය දැනගත්තේ කොහොමද? කලින්පත් වෙලා නැත්තම් එයා සමාධිය හරියට දන්නේ නැහනේ. එතකොට දැන් සමාධිය වඩනවයි කියලා කියන්නෙම එයා තාම සමාධිය ප්‍රත්‍යක්ෂ කරලා නැහැ. ඒකනේ වඩන්නේ. කැම කන්නේ බඩගිනි තියෙන නිසා. වඩන කෙනා තාම ප්‍රත්‍යක්ෂ කළ නැත්නම් එයා සමාධිය පිළිබඳ පූර්ව නිගමනට එන්නේයි. අනවබෝධයෙන්. සමාධියක් මේම විය යුතුයි කියලා එකක් අදා ගන්නවා. එතකොට ඒක ලැබෙන්නේ නැති වෙනකොට එයා කම්පා වෙනවා. මේක එයා තුල තියෙන මේ පුදුජන ස්වභාවයක්. සමහර වෙලාවට සමහර භාවනා යෝගින්ට ඔබ වහන්සේට එන ප්‍රශ්නෙට ඊළඟ ප්‍රශ්නේ. සමහර භාවනා යෝගින්ට තියෙන මේක හරිද? ඒ කියන එකද වැඩෙන්නේ. දැන් මෙයාට සැක හිතෙනවා. මොකද හේතුව ගොඩාක් දේවල් වැරදිච්ච නිසා. 16ක් වැරදුනා නම් මේක 17 මේකත් වැරදින්න පුළුවන්. එම් කියලා හිතෙනවා. අරිද වැරදිද කියලා තේරුම් ගන්න බෑ තවත් කෙනෙක්ගේ ප්‍රඥාව. ඇයි? එයාට තේරෙන එක වෙනස්නේ. එහෙනම් අරිද වැරදිද කියන එක තේරුම් ගන්නත් ඕනේ Tamanට තේරෙන ටිකෙන්මයි. දැන් අපි කියනවා මේ මේ කාරි පැණි රසයි. එහෙමද? ඔව් මේක පැණිවලලු මේක හරි පැණිරාවයි. කාලා බලලා කියන ඒ කියන තරම් නෑනේ. ඇයි හරි පැණිරායි මේ බලන්නකො මට මේ ඇඟට ඉතින් දැනෙනවා පැණිරා. නෑ ඒ කියන තරම් පැණිරා නෑ. කෝ දිව බලමු කළුම කළු පාටයි. මොකද්ද මම බුලත්නේ කන්නේ. ලොරි පහක් විතර කාලා තියෙන මේක නෝ. එහෙමද? රැටත් මම මේ ලොකු මේ අක්කේ තියාගෙන ඉන්න ලොකු ප්‍රමාණයක්. ආයෙන මේ බුලත් වල සැරට, උණු වල සැරට, දුම්කොළ වල සැරට මේ ස්නායු මැරිලා. හරි. කොහොමද පැණි රස? එච්චර නෑ පැණි රස. ටිකක් තියෙනවා. නමුත් ඒක අර පැණි රස කියන මට්ටමින් නෑ වෙන්න පුළුවන්. එයාට සාපේක්ෂව එච්චරයි දැනෙන්නේ. එහෙනම් මේ ලෝකේ පැණි රස දෙන්නෙකුට එක වගේ දැනෙන්නේ නැත්තම් කයේ ප්‍රාණ ශක්තිය අඩු වැඩි වෙනකොටත් පැණි රසවල ප්‍රමාණ වෙනස් වෙනවා නම් එතකොට මේ ලෝකේ එකම ධර්මතාවයක් තේරෙන්නේ කොහමද දෙන්නෙකුට? තේරෙන්න විදියක් නෑ. ඒ ඒ අයට සාපේක්ෂව අබ හැටේ තරම්වත් වෙනස් වෙලා තේරෙන්නේ. එතකොට තමන්ගේ ප්‍රශ්නය තමන්ට මේක හරිද වැරදිද කියලා ගැටලුවක් ආවම තමන්ගේ ප්‍රඥාවක් තියෙනවනේ 190 හරි 200 හරි මොනවාරි වැඩි ධාරිතාවක් හරි අඩු ධාරිතාවක් හරි තියෙනවා තමන්ට තේරෙන තමන්ගේ ප්‍රඥා මට්ටමට අනුව ඒක ගවේෂණය කරන්න ඕනේ හරිද වැරදිද හරි මම මේක වැදුවා සිත නැවතුණාද නෑ කලින් යන මානසිකත්වය කලින් තරහා යන මානසිකත්වය තියෙනවා රාගය තියෙනවා. ලෝභය තියෙනවා. කලබලකාරීත්වය තියෙනවනේ. මොනවද බලා තියෙනවනේ. සමාධි සෝයේ බලා බලාපොරොත්තුෙන් කළාම භාවනාව වැඩෙන්නේ එහෙනම් ඒක ඔරිජිනල් එකක් නෙමෙයි. හරි මට තේරුණා. සමාධිය වැඩෙනකොට සිත හඩු වෙනකොට සිතත් එක්ක කෙලෙසුත් අඩු වෙන්න එපායි. දැන් කෙලෙස් තියෙන්නේ කොයිද? සිතේ. දැන් ඈ ගලවලා පීරිසක තිබ්බාම ඒකට රාගෙන් බලන්න පුළුවන්ද? බෑ. දිව කපලා ගත්තාම පරසවාච පිසුනාසය කියන නෑ. එහෙනම් මේ සිත මුල් වෙලා තමයි මේ ආයතන පහේ ක්‍රියාකාරීත්වය පවතින්නේ. සිත මුල් වෙලා නම් මේක කරන්නේ සිත නිවුනොත් මොනවද වෙන්න ඕන? අර ටිකත් නිවෙන්න එපා. කැළඹිච්ච ස්වභාවය තියෙන්නේ වචනවල නම් සිත නිවෙනකොට අර වචනවල කැළඹිච්ච එකත් අඩු වෙනවා. කලබලකාරීත්වය තියෙන්නේ කයේ නම් සිත නිවෙනකොට කයත් නිවෙන. එයා සංවර. නිකන් තිබ්බාම වාඩිලා ඉන්න පය ගන්න. ඇයි? සිත නිවෙනකොට කයත් නිවෙනවා. වචනේ නිවෙනවා. වටපිටාව බලන ඇස නිවෙනවා. ගොඩාක් දේවල් ඇවුම්කන් දෙන කන නිවෙනවා. අදහස් ගලාගෙන යන ප්‍රතිශතය අඩු වෙලා සිතට අදහස් බොහොම ටිකයි එන්නේ. එයාගේ මේ සිත ගොඩාක් සරලයි, සෑල්ලුයි. පොඩියට හිතන්නේ එයා. ඒකන ගොඩාක් ප්‍රඥාවතුන් ලොකු උත්තර දෙන්නේ පොඩි උත්තර දෙන්නේ. සරල උත්තර. ඒ ඒ ප්‍රශ්නේ ඉස්පිලි දෙකක් එයාට කළා, පාපිලි දෙකක් මයාට කළා, වචනයක් එයාට දැම්ම, මේ වචනේ මයාට දැම්ම ඒක උත්තරේ. එයා හිතන මගේ ප්‍රශ්නේමනේ. ඔව් ඒකම තමයි උත්තරේ. එයා ගොඩාක් සරලයි. එයාට සිතිවිලි ගොඩක් නැති නිසා එයාට ඒක සරලව දකින්න පුළුවන්. සිතිවිලි ගණනාවක් එන කෙනෙකුට ළඟට ගිහිල්ලා අපි ආනවා මේ දුක කියන්නේ. පින්වත්නි දුක අත්ආකාරයකින් තියෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේ කකුලේ මේ තුවාලේ වේදනාව ආණ්ඩාවේ. දැන් අපිට ඇත්තටම බෙල්ලේ වැල දා ගන්න මට්ටම ඇදෙනයි. අර මිනිස්සයා දෙන විස්තරේට ආයි මේ ලෝකේ අපිට ඉන්න හම්බෙන්නේ නැහැ. ඇයි මේ මිනිස්සයා දුක විග්‍රහ කරනවා. දුකට නාම රූප ගනලා ලෝකේ තියෙන සේරම ප්‍රශ්න ටික ගේනවා. ඇයි? සිත කලබලයි. පොඩි උත්තරයක්. දුක කියන්නේ මොනවද? අපට මේ ලෝකේ විඩාවක් දැනෙනවා නම් ඒ විඩාව දැනෙන හැම දෙයක්ම දුකක්. ආ වාඩි වෙලා ඉන්නකොට ටික විඩා ඒක දුකක් තමයි. මොකවත් ඇයෙන්න ඒක දුකක් තමයි. හරි සරල එකක් නේද? ඔව්. දැන් මෙයා 1980 ගණන් වල ඉඳලාම ඉතිහාස කතාව ඉඳලාම කියන මේක තමයි දුක කියන්නේ. වලගම්බා රජුරෝ යුද්ධයට ගිහිල්ලා කෑම නැතුව මාස 3 අපි කම වලගම්බා රජු අනුරාධපුර යුගය. අන්න දුක. ඕම තමයි දුක ආවේ කියලා. දැන් මේ මනුස්සයා කල්පනා කරන මං ඇහුවේ මොනවද? හැබැයි පැය පාක් විතර දෙන උත්තරේ. ප්‍රශ්නේ අමතක වෙනකම් උත්තරේ දෙනවා. එහෙනම් සමහර අවස්ථාවලදී අපි මේ ඕනෝට වඩා සංකීර්ණව ඉතනවා කියලා කියන්නෙම ඒ භාවනා යෝග්‍යය දැනගන්න ඕනේ. දැන් මම හින්නේ අර කියන තැම්පත් ස්වභාවය තුල නෙමෙයි. ඇයි? ඇස කලබල නම්, වචනේ කලබල නම්, කය අසංවර නම්, ඇයෙන හැම දෙයකම කම්පාව පීඩනේ වැඩි නම්, ධාරිතාව වැඩි නම් ඒ කියන්නේ එයාගේ සිත නිවිලා නැහැ. සිත නිවුනොත් සිතත් එක්ක සේරම ටික නිවෙනවා. එහෙනම් තමන් වඩන කමඨාන අරිද වැරදිද? වැරදිලාද නැද්ද කියන එක දැනගන්න පුළුවන්. තමන්ගේ ආයතන වලට ටිකක් සීය පිටවල බලනවා. ඒ කියන මානසිකත්වේ නෑ. කරුණ වෙනවා 1000ක් විතර කියන්න. කලබලයි ටිකක්. ඒ කයත් ටිකක් අසම්මරයි. කතා කරන්න ගත්තාම නම් ඉතින් නවත්ත ගන්නත් බෑ බ්‍රේක් එකක් නෑ කවුරු හරි හරි ඇති ඇති කියලා කියලා බ්‍රේක් එක ඒගොල්ලෝ පහ ගන්න ඕනේ එතකන් නවතින්නෙත් නෑ එහෙනම් මේ වගේ තමන්ගේ ආයතන වල තියෙන දුර්වලකම් දැක්කාම ආයතන වල තියෙන අඩුපාඩු දැක්කාම තමන්ට තේරෙන්නට ඕනේ මේ ඇත්තටම මේ තමන්ට වැරදිලාද හරිද කියලා ඒක තමන්ට සාපේක්ෂව තේරෙන්නේ තුවාලයක් තියෙනවා හරියටම අඟලක් පළල අඟලක් උස තුවාලයක වේදනාවේ ධාරිතාව මෙච්චරයි කියලා අපිට කියන්න පුළුවන්ද? ඒ තුවාලේ පස් දෙනෙකුට තිබුණාම එයාගේ කයේ තියෙන ප්‍රාණ ශක්තිය ධාරිතාවට අනුව වේදනාව වෙනස්. තාපසේ ගණන් ගන්න. ඇයි? එයාගේ කායික ශක්තිය වැඩි. එයාට ඒක වේදනාවක් නෑ. හැබැයි ශක්තිය ගොඩාක් දුර්වල කෙනෙකුට ගොඩාක් කය අඩපණ වෙච්ච කෙනෙකුට තුවාලේ කන කෑ ගන්නවයි කකියනවා එයාට ඉන්න බෑ. එහෙනම් එකම තුවාලේ පස් දෙනෙකුට තිබුණාම වේදනාව වෙනස් නම් එකම ප්‍රශ්නය පස් දෙනෙකුට දැනෙන උත්තරත් පස් ආකාරයි. එහෙනම් උත්තරේ Tamanට සාපේක්ෂ වෙන්න ඕනේ. Tamanගේ ප්‍රඥාවට ගැලපෙන්න ඕනේ. Taman තුලින් ඉතන්නට ඕනේ. මේක හතරවෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ මොකක්ද දන්නවද අපේ අඳුරෝ? භාවනා යෝගියා වඩාගෙන වඩාගෙන යනකොට දැන් යට තියෙන දැන් නම් වැඩෙනවා ලස්සන්ට නෑ වැඩනොයි කියලා එකක් යට හිතෙනවා වැඩනවයි කියලා එකක් මට හිතෙනවා කියන එකයි වැඩනවා කියන එකයි දෙකයිනේ නානවා වගේ වගේ කියලා කියන්නේ නානව නෙමෙයි ඒ නානවා කියන කාර්ය වාගේ සමාන එකක් මෙතන වෙනවා සමාන එකක් හැබැයි ඒක නෙමෙයි වැඩෙනවා වගේ දනුනාම ඒක වැඩෙනවා කියලා හිතලා එයා මුලා වෙනවා බලනකොට මොකවත් වැඩිලා නැහැ. ඒකත් දැනගන්න ඕනේ එයාගේ ප්‍රඥා මට්ටම. එයාගේ වචනවල අසංවරභාවය වැඩි නම් කතා කරන හැම වචනයක් තුළම දුර්වලකමක් පේනවනම් කලබල වෙච්ච ගමන් ඔක්කොම අමතක වෙලා එයාට ඒ අදහස එළියට දාන්න විතරයි උමනාව තියෙන්නේ. ඒක තුළ තියෙන ව්‍යාකරණ අරවා මේවා සංදිස්ථාන ඒවා මොකවත් එයාට අදාළ නැහැ. අදහස එළියට දාන්න ඕනේ මොන වචන වලින් මොන භාෂාවෙන් හරි කියලා දානවා. අවුවෙච්ච වචන වලින් කියලා දානවා. එතකොට එයාට තේරෙන්න ඕනේ වැඩිලා නැහැ වැඩිලා වාගේ එකක් තියෙන්නේ එකත් භාවනා යෝගින්ට ඇති වෙන ප්‍රශ්නය අන්තිම ප්‍රශ්නය තමයි අයවෙනි ප්‍රශ්නය වඩාගෙන වඩාගෙන ගිහිල්ලා ටික දවසක් යනකොට වඩන්නේ මොකද වැඩක් නැහැ ඉතින් කොච්චර වැඩුවා තියෙන්නේ කොච්චරමනේ ඉතින් මොකවත් ප්‍රතිඵලයක් නැහනේ Tamanට වැරදිලා තියෙනවා Tamanට අඩුවක් තියෙනවා දුර්වලකම මේක හොයලා හදන්නේ ඒක අදන්නර වැඩෙන්නේ කියන එකට දෘෂ්ටිගත වෙලා වැඩෙන්නේ නිකන් බොරුවට කාලේ කන්න ඕනේ එහෙම සමාධියක් සමහරට නැතුව ඇති. තියෙනන වැඩෙන්න එපායි. කියලා එකක් හදනවා. ජීවිත කාලෙම නිවන් දකිනකන් එයාට සමාධිය පඩන්න හිතෙන්නේ හැබැයි ඇත්තටම ප්‍රශ්න වෙලා තියෙන සමාධියක් තියෙනවා. වඩලක් තියෙනවා. 512028 නමක් ඒක අත්දැකීමෙන් වඩලා මේ ලෝකෙට ප්‍රකාශත් කරලා තිනවා. ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒක වැඩෙන්න අඩුපාඩු ටිකක් තියෙන ඒක ඔයලා හදලා නැහැ. ඒක තේරුම් ගත්තේ නැහැ. නිවැරදි කළේ නැහැ. ඒක තියෙද්දි හැදුවා ඇදුන්නේ ඒක තියෙද්දි වැඩුවා වැඩුන්නේ තීරණයකට ආවා මේ ඒක වැඩෙන්නේ නැති වෙයි මේ භවයේ. තව ඉතින් අඩුපාඩු ඉතින් ඒව ඇදුනාම ඒක වැඩෙන්නේ කියලා එහෙම දෘෂ්ටිගත වෙලා ඒක අත්හැරලා දානවා. අද ගොඩාක් ආනාපාන සතිය පිළිකුල් භාවනාව මේ වගේ හොඳ භාවනා ප්‍රතිඵල තියෙන භාවනා අනන්ත මිනිස්සු අත්හැරලා තියෙන මේ ප්‍රශ්න නිසා. වැඩෙන්නේ ප්‍රතිඵල නේ නිසා මේ මිනිස්සු අල්ලලා දාලා නිකා ඉන්නවා. පොඩි තැනක වැරදිලා තියෙන. ඒක හැදුවනම් ඒක වැඩෙනවා. ඒක හදාගන්නේ. සමහර වෙලාවට වැඩෙන්නේ වඩන්න බෑ. ප්‍රතිඵල නෑ. මේක සමහර විට ඇත්ත එකක් නෑ. ඒ වගේ දෘෂ්ටි එනකොට සම්පූර්ණ මාර්ගය වැරදෙන. මේක මාර්යාගේ තවත් උපක්‍රමයක් මුලා කරන. මේ වගේ තැන්වලදී මේ කමන්නේ වැරදුනානේ. හොඳයි. පස්සේ ගුරුවරයාත් එක්ක ගිහලා කතා කරන්න ඕනේ. ඇවිල්ලා ගිහලා ආනවා ආචාර්යවරයාගේ ස්වාමිනී අර කියන භාවනාව වැඩුවා. වයස කියලා හතරයි. ගුරුවරයා ගාන ප්‍රශ්නේ වැඩුවා. ස්වාමිනී වැඩෙන්නේ නැහැ. කල්පනා කළා මොකද්ද මු කියන්නේ? පොඩි එකෙක්නේ. පුතා විස්තරය කියන්න. ස්වාමිනී ඒ ආනාපාන එක වැඩුවා. සීය බලන්න. වැඩෙන්නේ නැහැ. හැමතැනම වැරදෙනවා. වැඩෙන්නේ නැහැ කියනකොට මට තේරුණා වැඩෙන්නේ නැහැ කියන එක තියෙනවා නම් වැඩෙන එක තියෙන්න එපායි. වැඩෙන්නේ නැති එක එන්න බෑනේ. ඒතුව වැඩෙනවා කියන එක තිබුණොත් තමයි වැඩෙන්නේ නැහැ කියන එක එන්න ඕනේ. එතකොට මට වැරදෙනවා වැඩෙන්නේ නැහැ කියනකොට මම තේරුම් ගත්තා. එහෙනම් මේ තියෙන එක හරි. වැඩෙන එක තියෙනවා. හැබැයි ඒක තේරෙන්නේ නැහැ මට. ඒක ගුරුවරයා තේරුම් ගත්තා. මට යමක් තේරිලා තිනවා. පුතා, දැන් වැඩෙන්නේ නැහැ කියන එක තේරුම් ගත්තේ කොහොමද? මේක වඩනකොට ඒ කියන අරමුණේ ඉන්නේ අරමුණේ ඉන්නේ කියලා කියන්නේ වෙන අරමුණක ඉන්නවනේ. ඒ කියන්නේ ඒ අරමුණේ ඉන්න පුළුවන් මේ අරමුණේ ඉන්න එපා. එහෙනම් මේකට ක්‍රමේ තියෙනවා. කොහොමද ඒක හොයන්නේ? මට තේරෙන්නේ පුතා මට තේරෙන්නේ නැහැ. <coughs> මනෝන ගුරුවරයාට ඒක තේරිලත් නැහැ. බලන්න අල්ලලා තියෙන පොයින්ට් එක කොහොමද කියලා. මේ ලෝකේ වැරදෙනවයි කියලා කියන්නේ හරියන එකක් තියෙනවා. දෙකක් තියෙන්න එපා. එතකොට මේ ලෝකේ වැරදෙන එකක් නැත්තම් මේ ලෝකේ තියෙන්න ඕනේ මොනවද? හරිය. නෑ. වැරදෙන එකක් නැත්තම් මේ ලෝකේ මොනවද තියෙන්නේ? නෑ, අරියන එකක් තියෙන්න බෑ. අනාර්ය මාර්ගයක් තිබුණොත් තමයි ආර්ය මාර්ගයක් තියෙන්නේ. අනාර්ය මාර්ගය ලෝකේ නෑ. ආර්ය මාර්ගය තියෙන්න පුළුවන්ද? ඔක්කොම ආර්ය නම් දැන් මේක මිනිස් හොයාගනින්න හොයන්න අවශ්‍ය නෑ. ඇයි මිනිස්සු සැප හොයන්නේ? දුක කියලා එකක් තියෙන නිසා. ඇයි මිනිස්සු කණු දාලා වයරින් කරලා ලයිට් දාන්නේ? කරවල කියලා එකක් තියෙන නිසා. දැන් කරවල කියලා එකක් නැහැ. විදුලි බල මණ්ඩලයට ගින් පොම් පුරවයිද මිනිස්සු? ආයි මොකටද කරන්නේ? මේ නෑ ලයිට් ලයිට් මොකටද? එළිය එළිය මොකටද? ඇයි මේ මනුස්සයා ජීවිත කාලෙම එළිය නම් ඉන්නේ. දැන් මේ මනුස්සයාට කරන්ට් එකකින් ප්‍රශ්නයක් තියෙනවා නේ. කරන්ට් එක ඉල්ලන්නේ මිනිස්සු. අඳුර තියෙන තාක්කල් ආලෝකය අවශ්‍යතාවය තියෙනවා. එහෙනම් කමඨාන වැරදෙනවා නම් භාවනාව වැරදෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම හරියන එක තියෙනවා. නිවැරදි කමටාන නිවැරදි භාවනාව තිබුණොත් තමයි වැරදෙන එකක් තියෙන්නේ ලෝකේ. සැපක් තිබුණොත් තමයි දුකක් දැනෙන්නේ. අරිදේ තිබුණ තාක් තියෙන තාක්කල් වැරදෙන එක තියෙනවා. ඇයි? අරිදේ තියෙනකොට තමයි වැරදෙන්නේ. නැත්තම් වැරදෙන්නේ දෙන දෙන එකක්වත් වැරදෙන්නේ. ඒ කියන්නේ හරි දෙයක් නැහැ එතන. එහෙම තමයි හොයන්නේ. එහෙමයි මේ ලෝකේ ඒ ධර්මතාවය නිර්මාණය මේකට තමයි මේ මේ ද්විත්වය කියලා කියනවා. දෙකකින් මේක ඇදිලා තියෙන හැමදේම. මේක තමයි මේ අයවෙනි ප්‍රශ්නය මේ ඒ භාවනා යෝගියාට තියෙන එක. එයාට වැරදෙන එක යාට තේරෙනවා නම් මට වැරදුනා කියලා දැනෙනවා නම් ඒ කියන්නේ යාට ප්‍රත්‍යක්ෂ වෙනවා වැරදෙන්නේ අරිදේ තියෙන නිසා. එන අරිදේ මොකද්ද? දැන් මිනිස්සු කියන මේක බුදුබණ නෙමෙයි. දැන් බුදුබණ නෙමෙයි කියලා මිනිස්සු කියන්න බුදුබණ තිබිලානේ. ඒක තියෙන නිසා නේද ඒකට සාපේක්ෂව එහෙනම් බුදුබණ නෙමෙයි මේක කියලා කියනකොට අපි දන්නවා ලෝකේ තාම බුදුබණ තියෙනවා. ඒක තියෙනවා. තියෙන නිසා තමයි ඒකට සාපේක්ෂව එහෙනම් ඒක කොයිද තියෙන්නේ? ඒක කොහමද ගන්නෙ? ඒක මේ නාම රූප වල සැඟවිලා තියෙන ක්‍රමය මොකක්ද? ටග්ගල දැක්කම ඒක අවු වෙනවා. හැම දෙයකටම සාදු කියනවා. ඔක්කොම බන. එහෙනම් මෙතන මොනාරි ප්‍රශ්නයක් තියෙන. මොකද්ද? හැමදේම නිවැරදි නම් වැරදි දෙයක් නැත්තම් වැරදියට සාපේක්ෂව නිවැරදි දෙන්න පුළුවන්. වැරදියක් නැත්තම් මේ ඔක්කොම මොනවද? දෘෂ්ටි. ඒක නිවැරදි නෙමෙයි. දෘෂ්ටි. එහෙම තමයි මිත්‍යාව ගොඩ නගන්නේ. ශාසනයක් ඉවර වෙනකොට හැමදේම හරි කියනවා. හැමදේම ධර්මයේ කියනවා. අර මස් මාංශ කන්නේ ඔව් ඒක ධර්මයේ කියලා කියනවා. ජාතරූප ඔව් ඒ කාලේ ඉතින් ප්‍රශ්න නැහැ දැන් අද ඒවා නැතුව බෑනේ. එහෙනම් මේ පමණ දැනගෙන එහෙම තමයි මත්තන් යුතාච කියලා ආල නැද්ද? ඔව්. පමණ දැන. මුදල් පමණට තියාගන්න ඕනේ. ආ එහෙම එකක්ද? අර බලන්න අරක කොහමද ඒක මේකට සම්බන්ධ කළේ කියලා අහඳන්නේ කොහොමද කියලා. ඒකේ මේ විදිහට මේව කරනවා. එතන මේ ලෝකේ හැම දෙයක්ම මේ ඒගොල්ලෝ අරකට ඕන විදිහට හදනවා. අදම ඔක්කොම ධර්මය. අධර්මයක් දැන් ලෝකේ නැහැ. අනාර්ය එකක් නැහැ. එහෙනම් මේ කියන ඔක්කොම ටික අනාර්ය තමයි. ඔක්කොම දෘෂ්ටි. අනාර්ය එකක් මේ ලෝකේ පවතින තාක්කල් ආර්ය පවතින. එහෙම තමයි දැනගන්නේ. ප්‍රඥාවන්තයෙක් ලෝකෙට බිහි වුණාම ඉස්සෙල්ලාම බලනවා මේ ලෝකේ මේ මොනවද තියෙන්නේ? අනාර්ය තියෙනවා හරි. ආ එහෙනම් හරි. අනාර්ය තියෙනවා නම් ආර්ය තියෙනවා. වැරදි ධර්මයක් තියෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම හරි ධර්මයක් තියෙනවා. දුක තියෙනවා කියලා කියන්නේ සැපක් තියෙනවා. එතකොට ඔයනවා මේ හැමතැනම තියෙන දුක නම් මේ දුකට සාපේක්ෂව සැප සැඟවිලා තින්නේ කොහෙද? එතකොට තමයි අර තේන්නේ චතුරාර්ය සත්‍ය. හරි. මේක තමයි සැප පරම සාන්තිය. නිවීම තුළ තමයි මේක තියෙන්නේ. එහෙනම් මේක සැඟවිලා තියෙන. ඒ තියෙන නිසා තමයි දුක පවතින්නේ. සැප නැත්තම් දුක පවතින විදියක් නැහැ. වෙන මොනවත් ප්‍රශ්න තියෙනවා. ඒ ඉවසීම හැදෙනවා කියන්නේ අපේ අඳුනේ 125ක් සමාධිය වැඩිලා ඉවරයි. ඒ ඉවසීම ඇදුනම 125ක් ඇදිලා ඉවරයි. එයාට තියෙන තව ටිකයි හදන්න. ඒ ඒ සමාධි සුවය තුළ ඒ ටික ටික සිත නිවෙනවනේ. ඒක ඉවසීමෙන් බලන් ඉන්නකොට තව 25ක් ඇදිලා ඉවරයි. 50ක් ඇදිලා ඉවරයි. දැන් එයාට හිතෙනවා මේ ඕන මීට වඩා වඩන මේක මැතිවයි. ඒක තුළ ඒ තරම් විවේකයක් දැනෙනවා එයාට. ඒකට එයා පුදුමාකාර විදිහට බැඳෙනවා. හැබැයි එතනටවත් අපි තාම ඇවිල්ලා නැහැ. අපේ අන කයේ නිවීම බලාගෙන ඉන්න අපිට මේ ඉවසීමක් නැහැනේ. එච්චර කලබලයි. අර නිකර සෙනික නූල්ලස් වගේ විනාඩි 5න් තැම්බෙන්න ඕනේ. අර කඩල උදේ ඉඳලා අවසනකම් දරද ඒවට කැමතිනේ අපි. අවසනකම් තම්බනේ ඒක හරියන්නේ නැහැ. එහෙම මානසික මේ මේ එකතන හින්ද පුරුදු වෙලා නැති එකනේ. එකතන හින්ද බෑ මානසිකත්වයේ තමයි හරක මේ එන්නේ කලබලයි. ඊතරම මේ කය එල්ලෙනවා. කය චලනයයි. කලබලයි. අතුලේ සිත කලබලයි. ඒ නිවීම කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කයි නිවීම. හැබැයි මට හිතුණා ඉස්සෙල්ල ස්වාමීන් වහන්සේලා ඒක පැහැදිලි කරනකොට එතන තිබුණා ඒක තව ටිකක් විග්‍රහ කරලා දුන්නොත් ඔබ වහන්සේගේ අතේ තියෙන මේ තේකෝප්පෙන් කියවට කමක් නැද්ද? හරි කමක් දැන් තේකෝප්පේ දිහා බලන්න ඔබ වහන්සේ. ලෝභයක් එනවනම්, ද්වේෂයක් එනවනම්, රාගයක් එනවනම් ඒක බොන්න ඕනේ ඒක මගේ කියලා තෘෂ්ණාවක් කෑදරකමක් එනවනම් ඒකට මොනවද කියන්නේ නොනිවීම. කැළඹීමක් නේ එතන තියෙන නොනිවීමක් එතන. දැක්කාම කර්මය පරිසම් දීලා තිනවා. කාට හරි දීප එකක් නැවත හම්බෙලා තිනවා. එතකොට මේක බිව්වාම මේ ඒක ඉවරයි කර්මාවලදී. එතකොට මේ කර්මය ආයි පරිසම් දෙන්නේ මේකට හදාලා කර්මය මෙතනින් ඉවරයි. ඒ කියන්නේ මේක නැවත ජීවිතේ මට මුණ ගැහින්නෙම නැහැ. මේක හරහාඳුනන දුන්නොත් ආයි එකක් එනවා. ඇයි ආයි එකක් එනවනේ. එහෙනම් මේක මෙතන ඉවර වෙනවා. දැන් ඉවර වුණා කියලා දැනගත්තාම දැන් මොකද උනේ? නිවීමක් නෙමෙයිද? අන්න මේ වගේ අසකන දිව නාසය සම කියන ආයතන පාටම ඕක දැනෙන්න ඕනේ. ඒ නිවීම තමයි ආ දකින්නේ. ඔබ වහන්සේ ඒක දැක්කේ නැහැ තාම. යමක් දැක්කාම නැවත ඒකෙන් සම්බන්ධයක් යනවනම් එයා නොනිවෙන කෙනෙක්. දැක්කාම ඒ දැකපු දේ තුලින් එතන ඉවර වෙනවා ඒක. ඒක ඉවරයි. ඒ කියන්නේ ආයෙ ඒක ඉන්නේ නැහැ. ඇහුණාම එතනින් ඒක ඉවර වෙනවා. දැන් අපට ඉවර වෙන්න එදා මට වීලුවක් කළානේ. හරි දෙන්නම් මම. ඒ කියන්නේ දැන් එදා කියලා කියන්නේ මේ අවුරුදු දෙකකට කලින්. එයා කියන්නේ ඒ ඇයිච්ච දේ තුල එයා නිවිලා නැහැ. එයා ඒක තුලින් කැළඹිල්ලක් අදලා, ඇවිලීමක් අදලා. ඇයිච්ච දේ තුලින් නිවීමක් ඇති වෙනවා. දැනෙන දේ තුලින් නිවීමක් ඇති වෙනවා. ඒ කියන්නේ ඉවර වෙනවා. ඒ කර්මයේ නිමාව දකිනවා. ඒ ඒ සිතුවිල්ල තුල නිවීම දකින්න. ඒ කියන්නේ ඒක ඉවරයි. ඒක නැවතෙන්නේ නැහැ. ඒකට කර්මයක් ඇදෙන්නේ අන්න ඒක දකින්න පුළුවන් අන්න එයාගේ කය තුල තියෙන නිවීම. ඒ ඒ නිවීම මත තමයි සිත පීඩවන්න ඕනේ. හැම දෙය තුළ මේක තියෙනවා. ඇවිලීමකුත් නිවීමකුත් තියෙනවා. දැන් යනකොට අපට ඇත්තටම මේ කකුල රදිනවා. කවුදන්න මෙතන ගල තිබ්බේ මේක ගලවලා විසි කරන්න ඕනේ කියලා එනවා අයියා කැඟට ඒක නිකන් ආරලා අරන් විසි කරන්න. තරහා. ඒ කියන්නේ තවත් ගලක් අපට වැදෙනවා. එයා තව ගල් දෙකක් ඇදුවා. මොකද්ද මේ ගල අල්ලලා විසි කරනවා කියන දැන් ඒක තව කෙනෙකුට වදින්නේ නැද්ද? වැදුනා එහෙනම් කාට හරි ගලක් අටවන්න ඇති. කාටරි ගලක් වදිනකොට සන්තෝෂ වෙන්න ඇති. අර බෝධිසත්ව අර මේ ගංගියුරේ මාළු වදිනකොට සන්තෝෂ වුනේ. අනේ වගේ කාටරි ගලක් වදිනකොට කෑ ගන්නකොට අනේ බලන්න බලන්න හොඳ පාරක් නෙමෙයි මට වැදුනා කියලා සන්තෝෂ වෙන්න ඇති. කවුරු හරි පැටලලා වැටෙනකොට පළලා යන්න එපා. දැක්ක නේද? ඒ මනුස්සයා උස්සන්නේ ඒකට බන කියනවා අපි ගිහිල්ලා. ඒ වගේ මේ මිනිසුන්ට නිନ୍ଦ හපාස කරලා සන්තෝෂ වෙලා එහෙම මොනරි කර්මයක් ඇති නැත්නම් ඇත්තටම ගලක් කටවන්න ඇති. පාරවල් වල. දැන් ඒක පරිසම් දුන්නා. තිබිච්ච එකක්මයි පරිසම් දෙන්න. පරිසම් දුන්න ඉවරයි. ආයි මේ ගලේ ආයි ප්‍රශ්නයක් නැහැ. ආයි ඒක අයින් කරන්න එතනින්මයි යන්නේ. ආයි වදින්නේ. ඇයි? ඒ කර්ම ඉවර කළා. ඒ කර්ම ඉවර කළා. ඉවර කරන හදාසින් එක දැක්කා. තිබුණා. දැන් පරිසම් දුන්නා. දැන් ඉවරයි. ආයි මේකෙන් මට මොකවත් වෙන්නේ නැහැ. ඒ වගේ මේ පේන දේ, දැනෙන දේ, ඇඟෙන දේ වදින දේ, සිතෙන දේ මේ හැම දේ තුලින් නිමාව දකිනවා. ඒකට කියන නිවීම කියලා. ඇයි? ඒක නැවතෙන්නේ නැත්නම් දැන් ඒකට මොකද? ඒක නිවිලා. දැක්කා ඒකේ නිමාව දැක්කා ඒක ඉවර වුණා. ඇවුණා නිමාව දැක්කයි කිවර වුණා. හැඟුණා නිමාව දැක්කා ඉවර වුණා. සිතුණා නිමාව දැක්කා ඉවර වුණා. මේ විදිහට අපි ආයතන අයෙම නිවීම විතරක් දකිනවා නම් ඒ කර්මෙන් නැවත කිසිම සංසාරක පරිසම් දෙන්නේ නැත්නම් මේ ආයුෂ් කල්පෙත් නැවත කර්මයේ අපි පිටිපස්සෙන් එන්නේ නැත්නම් ඒ දකින්න හැම දැක්මක්ම සම්මා දැක්මක්. ඒකට කියන සම්මා දිට්ඨිය කියලා. එහෙනම් මේ හැම දෙයක්ම සම්මාවෙන් දකිනකොට හැම එකක්ම ඉවර වෙනවා. ඒ ඉවර වෙන දැක්ම ඒක මත සිත පීඩවන. නිවෙන කෙනාට එකතුනාම එයා නිවෙනවා. හොරෙකුට එකතුනාම එයාත් හොරෙක් වෙනවා. කැළඹිච්ච කෙනෙකුට එකතු නම් එයා කැළඹෙනවා. එහෙනම් අපි තුල තියෙන නිවීම අපි දකින්න ඕනේ. දැකලා ඒක මත සිත පීඩවන්න ඕනේ. පීඩවල සීය පැවතම තව තවත් නිවිලා ඉවරම වෙලා යනවා. ඒ අවස්ථාවට ගන්න. දැන් දැන් මේ වෙලාවේ කියන්නේ දැනුත් තියෙනවනේ. දැන් අපි ඒක දැන් ඇහින් කරෙන් නාසින් දිවෙන් ඉතින් අපි මෙහෙම හරි දැන් ආයතන වලින් අපි කිව්වා. ඔබ වහන්සේට ඒක තමයි ගැලපෙන්නේ කමඨාන. පටවි මට්ටමේ කමඨාන ගැලපෙන්නේ. තව පොඩ්ඩක් උඩින් කියන්නද? දැන් මොකවත් නැහැ රසකුත් නැහැ රූපේකුත් නැහැ ශබ්දේකුත් නැහැ මොකවත් නැහැ ඝන හන්දකාරේ වාඩි වෙලා ඉන්නවා දැන් මොකවත් නැහැ ආයතන පාට මොකුත් නැහැ නේද දැන් කොහොමද මේක දකින්නේ මොකවත් නැතුව මේම මානසිකත්වයෙන් ඉන්න නිවෙන්න කාටද උදව් කරන්නේ නැති එතර වෙන්න උදව් කරන්නේ නැති ඒඳ එතර වෙන තත්ත්වේ මටත් එක පරිසම් දීලා එහෙනම් මේකත් පරිසම් දීලා ඉවර වෙනවා මේකත් ආයි ලැබෙන්නේ නැහැ මේ දවස මේ මොහොත මේ ශුන්‍යභාවය සංඥා සංස්කාර ගනුදෙනු නොකරන මේ අවස්ථාව කාටද දෙන්න ඇති? එකත් පරිසඳුන, එකත් නැවත ලැබෙන, එකත් ඉවර වුණා. අන්න ඒ ඒක මත සිය පීඨ වුණා. ඒ තියෙන ස්භාවය තුල, ඒ නිවීම ස්වභාවය තුල, ඒ මොකවත් ගනුදෙනු කරන්නේ නැතුව සිත මේ සංවර වුණානේ. අන්න ඒක මත සිත පීඨ වුණා. පීඨවල ඒක දිහා බලාගෙන ඉන්නකොට තවත් තවත් නිවිල යනවා. තවත් තවත් නිවිල යනවා. මොකවත් නැති කොටත් අනිවාර්යයෙන්ම වඩන්න එකක් තියෙන ඇයි? මොකවත් හිතෙන්නේ නැහැ කියලා කියන්නේ කිසිම දෙයක් හිතන්න බැරි විදියට මොනවාරි කර්මයක් ඒක පරිසම් දෙනවා. දැන් කප් මිනිසුත් එක්ක ඉන්නවා. අපි පිළිබඳියාට මොකවත් හිතෙන්නේ නැහැ. දැන් ඒක අපි නිසා ඇතිවෙච්ච කර්මයක් නෙමෙයිද? අපිත් ඉන්නකොට අපිට සමහර දවසවල මොකවත් හිතෙන්නේ නැහැ. අර කර්මය ඒ විදිහටම ඇවිල්ලා තියෙන්නේ. අපි නිසා කාටවත් අදාසක් පාළ වුනේ නැත්තම් එහෙම අදාසක් පාළ වෙන්නේ නැතුව ඉන්න අපේ චරිතයට හේතුවක් උනානේ. ඒ හේතුවට ඵලය අපට අදාසක් පහළ වෙන්නේ නැති මානසිකත්වයක් ඇදෙනවා පැයක් දෙකකට, තුනකට, දවසකට, රාත්‍රියකට ඇදෙනවා. ඒකත් විශේෂ කර්මයක්. ඒක මත සිත පීඩවන. දැන් ඇස නිවනකොට කය නිවෙන්නේ කන නිවනකොට කය නිවෙන්නේ ඇයි? අපි කොටසක් නිවන්නේ. දැන් ගින්නක් නිවන්නට ඕනේ පොඩ පොඩද එහෙම නැත්නම් මේ ප්‍රධාන තැන ගින්න මේ වැඩිපුර පැතිරෙන තැනක් තියෙනවනේ ප්‍රධාන තැන එතන සම්පූර්ණ නිවල දැම්මොත් අර අතුරු තියෙන තැන් ඔක්කොම නිවෙන්නේ නැද්ද එහෙනම් ගින්නක් නිවෙනකොට අපි මේ පොඩි පොඩි මේ පොල් අත්තක් දිගේ ගින්න කරන ඒවට නෙමෙයි වතුර ගන්නනේ අර ලොකු ගින්න මේ හැමතැනටම ගිනි ලබා දෙන තැනක් තියෙනවනේ එතනටයි නිවන්න ඕනේ එතකොට අනිත් ටික නිකන් නිවෙනවා එතකොට මේ කය මත සිත පීඩවනවා කියන එක අපි ඇයි ගත්තේ මේ ඇස කන දිව නාසය සම කියන ආයතන පයෙන් නේද මේක නිවෙන්නේ මේකෙන්නේ නිවෙන්නේ වෙන නිවන්න ක්‍රමයක් නැහැනේ එතකොට මේ ඇස කන කියලා වෙන වෙනම ගත්තාම තාම මේ ප්‍රධාන තැන නිවල නැහැ එන සම්පූර්ණ කය මත සිත පීඩව මේ ආයතන ඔක්කොම එකට ගෝචර වෙනවා ඒකෙන් ඉන්ද්‍රියම් පාම සම්බන්ධයි එතකොට සේරම ටික නිවෙනවා දැන් කය මත සිත පීඩවන කෙනාට ඇස අරමුණු වෙනවද? නෑ. ඇයි? කය මත කිව්වම කයේ කොටසක් වශයෙන් තමයි තියෙන්නේ. ඒක අරමුණු වෙන්නේ කන අරමුණු නෑ. ඇයි? කයේ කොටසක්. එතකොට මේ ඔක්කොම ඉන්ද්‍රයන් එක වාගේ ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? එතනට එනවා. එහෙම නැත්නම් එක ඉන්ද්‍රියක් ගත්තාම මේ ඇසෙන් මේ සංවර බව වඩනවා. කකුල් දෙක ඕම එල්ලෙනවා. කණ්ඩ කට සංවරයි. වචනයක්වත් කතා කරන්නේ මේ ඒ කය ඔම ඇයි? එක ඉන්ද්‍රියක් වැව්වාට අනිත් ඉන්ද්‍රියන් මේ පාලනේ ඇයි ඒක අපේ පාලනෙන් අයිමි වෙනවනේ. එතකොට ඒව අසංවර වෙනවා. ඒ හින්දා සම්පූර්ණ ඉන්ද්‍රියන් අයටම සිත පීටෙව්වාම ඒ මත සිත පීඨවල සිය පැවතුම ඒ සේරම ටික නිවෙන එකපාරටම නිවෙනවා. ඔක්කොම නිවෙනවා. ඇයි? හැම දෙය තුළම සිය තියෙනවා.